නෑ. සීනි ගෙදර මේ බෝතලෙට සීනි ගොඩාක් කාල දැම්ම. හදිසි වුණ සීනි ඉවර වුණා. දැන් මේකට සීනි බෝතලේ කියන්නේ නැද්ද? කියනවා. එතකොට සීනි බෝතලේ කියන්නේ සීනි තියනවද? එහෙනම් දාපු හුරුව කියන්නේ ඒ හුරුවක් නැති වුණොත් මේකට සීනි බෝතලේ කියන්නේ නැහැ නේද? දැරිලා මේක බෝතලේ සීනි උනා නම් මේකට වෙන මොකක්වත් බහලන්න පුළුවන්ද? බැහැ. දැන් බෝතලේ සීනි නොවන නිසා සීනි දාපු නිසා සීනි බෝතලේ වෙච්ච හින්දා මේකට පිටි දාන්න පුළුවන්. එතකොට අපි කියන මොකද්ද? පිටි ලුණු දාන්න පුළුවන්. ලුණු බෝතලේ. එතකොට ආල් දාන්න පුළුවන්. ආහ් එහෙම කියන්නේ නේද? එතකොට ඒ වගේ මේ ස්කන්ධ ටිකට සංයෝජන බහවන්න පුළුවන් එතකොට ස්කන්ධයන් කියන සංයෝජනීයයි. උපාදානය බහවනකොට උපාදානීයයි. ඕග කාමෝග දිට්ඨියෝග භවෝග අවිද්‍යාව විදිහට ඕග බහවනකොට ඕග නීයයි. යෝග නීයයි ස්කන්ධ නීයයි නීවරණීයයි කියලා කියන්න පුළුවන් මේ බෝධියට දාන දාන්නේ දැන් නම් කරන්න පුළුවන්. නමුත් මේ බෝතලේ අපි දකින්න ඕනේ මේ එකක්වත් දාන ද්‍රව්‍ය බෝතලේ නෙමෙයි. නේද? නමුත් යම් දවසකදී මේ සීනි ටික ටික ටික අයින් කළා කාලයක් යනකම් අපිට කියන්න වෙනවා මේකට මොකද්ද සීනි බෝතලේ පිටිබෝතලේ නේද? එතකොට අපි දැන් කරන්න ඕනේ දේ තමයි මොකද්ද? මේ බෝතලයේ පිටි දාන්න නැතුව සීනි දාන්න නැතුව ඉන්න ඕනේ. සීනි දාද්දී මේ බෝතලයේ සීනි තියෙන හුරුව නැති කරන්න පුළුවන්. මම කියන එක තේරෙනවද? හැමදාම සීනි දාද්දී මේ බෝතලේ සීනි බෝතලේ කියපු හුරුව අයින් කරන්න බෑ. ඒක අයින් කරන්න නම් සීනි නොදා ඉන්න ඕනේ. සීනි නොදා හිටියත් ඒ හුරු එකපාරට පයින් වෙන්නේ නෑ. ටික කාලයක් ගියාට පස්සේ ඒ සීනි නොදා ඉන්න හුරු අයින් වෙන්නේ නේද? ඒ වගේ එතකොට ඒකට කියන්නේ නෑ සීනි බුදලි කියලා. පංච උපාදාන ස්කන්ධයේ උපාදානය ඇති නොවන විදිහට කටයුතු කළාම උපාදානය නැති වෙනවා. ඒ වුණාට ක්ලේශ අමුසය සංහා අමුසය හින්දෙන්නේ නැහැ. තවදුරටත් මෙහෙම කරනකොට තමයි සංහා අමුසය හින්දෙන්නේ. එදාට මේකට කියන්නේ පංච උපාදාන ස්කන්ධ කියලා. ස්කන්ධ. එතකොට ඒක මෙහෙම දත යුතුයි. ඔතනින් තමයි ටිකක් ප්‍රශ්නේ දැන් පංච උපාදාන ස්කන්ධය කියන තැන අපිට හම්බ වෙනවා උපාදාන සහිත බවක් මුල් කාර්යය. දේවෝට උපාදානයේ දුරුණාට උපාදාන වූ ගුරු දුරුන්නේ නැහැ. ඒ ටිකක් දුරු වුණොත් අපිට එදාට මේ සීනි බෝතලේ කියන්නේම නෑ වගේ. මේ ආයතනයන්ට ඇහැ කන දිවනාසය ශරීරය කියන මට්ටම කියන්නේ නැතුව. මොකද දැන් මේ තණ්හාව උපාදානයි. තණ්හාව නිසා උපාදානය වෙන්නේ. ඇහැ උපාදානීයයි. අපි රූපයේ පිළිසින දැක්ක දවසට අපේ ධාතුව පිළිසින දැක්ක දවසට මේකට කියන්නේ නෑ උපාදානීය ධර්ම කියලා. මෙන්න මෙතෙන්ට එනකම් අපේ ධහම වැඩෙන්නට ඕනේ. මම ඔබට වෙන උපමාවක් ගන්නම්. දැන් අපි කියමු ඇතුළත නැටි පුරවපු පිටින් බොහෝම ලස්සනට පිටසම් කළ මැටි කලයක් තියෙනවා කියන්නකො. දැන් මේ පිටින් පිටසම් කළ තේන මැටි කලය දිහා බලලා ඒ තියෙන සිතුවම් ආරම්භය අපි බොහොම ලස්සනයි කියලා කැමැත්තක් ඇති කරගන්නවා. සමහර චිත්‍ර අවලස්සනයි කියලා අකමැත්තක් ඇති කරගන්නවා. එතකොට මේ කැමැත්ත අකමැත්ත කියන දෙක රැඳී පවතින්නේ අපිට පෙනෙන මේ දර්ශනයත් එක්ක. චක්කු විඥාණයෙන් කියන්නේ පවතින දේ සිහි කරන්න බෑ, පේන දේ විතර දැනගන්න පුළුවන්. නමුත් දැන් මේ කලේ ඇතුලේ මේ මුක්තිය ඇතුලේ තියෙන පස් නැත්තම් අපි මාසෙ සිටියදී අසචි කියන තැන අපි පිටින් සිතන් කළ කලයක් හැටියට දැකලා ලෝභ දේශ මොහ ඇති කරගන්නවා. පහකලකදී අපි මේ ලෝභ දේශ මොහ ඇති කරගත්ත නිසායි මේ දුක එන්නේ කියලා මේ කලේ දිහා බලාගෙන අනේ මේ චිත්‍රද නැකලා යනවා නේද කවදාද මේවා අනිත්‍යයි නේද මේ කලයට කැමති වුණොත් කවදා හරි දවසක් කැඩෙන පිළිවෙල දුක එනවා නේද කියලා අපි බලනවා ඒ බැලීමෙන් ලෝභ දේශ මොහ යම් මට්ටමක් අපිට හිතෙනවා. නමුත් අර කලේ තියෙන යථාර්ථයක් තිබුණා නම් අසුචි කියලා මේ ටික අපිට තේින්නේ නැහැ නේද? ඒ රණේ. එතකොට නමුත් අපි දැන් පූර්වභාග ප්‍රතිපදාවේදී කරන්නේ මොන වේ ටික. පිටතින් අපිට තේන දේ තුල විදර්ශනාවට ලක් කිරීමක් කරනවා ඒ ටික තමයි මේ තේන දේ අනිත්‍ය බලනවා. ඉතින් අර ඉස්සල් වල ලක්ෂණ නැති දර්ශනේ අනිත්‍ය දකිනවා. ඒක කැඩෙන බිඳෙන දවසට දුක එනවා කියලා දකිනවා. දුක එන්නේ නැති වෙන්න මේකට සන්නහා නොකරන්න ඕනේ කියලා අපි දකිනවා. හිතනවා. ඒ වුණාට පවතින ස්වභාවය ඒ වූ ආකාරයෙන් දකින්න නුවණ කවදාවත් අපිට ආවේ නැහැ එන්නේ නැහැ. නමුත් රාග දේශ මොහ වල යම් නික්මීමක් වෙනවා. ඉතින් අපි ඕක මෙන්න මේ විදිහටම බැලුවොත් වෙනදා ඔය විදිහට කරපු එක ඉස්සෙල්ලාම නුවණින් ඒ කියන්නේ දැන් ඇහැට පේන දෙයට උඩින්ම යනවා අපි නුවණින් දකිනවා මේකේ තියෙන්නේ අසුචි නේද? අසුචි පෙරුණු තැන අසුචි තියෙන තැන මේ වගේ ලක්ෂණට පේනවා. එතකොට මේ විදිහට ලක්ෂණට පෙරුණත් පවතින ස්වභාවය මෙන්න මේකයි නේද කියලා පෙනෙන දේ උදව් කරගෙන යථාර්ථයට අපේ මනස අරගෙන ගිහිල්ලා පවතින ස්වභාවයේ මේකේ තියෙන්නේ අසුචි ස්වභාවයක් ධාතු ස්වභාවයක් ඉවතු තැනක මේ විදිහට පේන එක බොරුවක් නේද කියලා බලනකොට ඒ බැලීමට තලින් ගැටින් දෙක දුර වෙනවා දැන් මේ දුර වෙන්නේ ඇත්ත දැකද ඇයි දැන් එnde එnde එnde මේ පවතින ස්වභාවය දකින්න හුරු වෙනවා යම් දවසක් තියෙනවා දකින්නකොටම මේක අසුචි කියන බවම දකින්න පුළුවන් දවසක් එනවා එදාට කලේ කියන මේ පිටින් තියෙන මට්ටමේ හිත රැඳෙන්නේ නැති දවසක් එනවා ඒ මට්ටමේ දර්ශන ඒ මට්ටමේ හැඟීම් රාග දේශ මොහ උපදින්නේ නැති දවසක්. එහෙම නැතුව අපි ඒ යථා භූත ස්වභාවයේ තේරුම් නොගෙන අපිට අර හම්බ වෙන පෙනෙන මට්ටමේ විතරයි. මොකද දැන් මතකද පෙනෙන්නේ නැහැ කවදාවත්ම පිටතින් සිත්තංගල මුක්තියේ අපිට තියෙන බව නැත්තම් පස් වෙලා තියෙන බව තේන්නේ නැහැ. නුවණින්ම ඒක දකින්නේ නුවණින්ම හිත තබලයි මේ පේන දේ බොරුවක් කිස් ශූන්‍යයි කියන්නේ. පෙනෙන දේ මට්ටමට හිත තබලා නම් අපි විදර්ශනා කරන්නේ මේක ටිකක් අඩුපාඩුවක් තියෙනවා. මොකක් නිසාද යථාභූත ස්වභාවය මෙතන නැහැ. මේ තුලින් රාග දේශ මොහ හික්මීමක් වෙන්නේ නැතුව නෙමෙයි වෙනවා. ඉතින් මම අර පිටතින් සිත්තම් කළ කලයේ වගේ කියලා පෙන්නේ මේ ඇහැ. ඇහැට තියෙන රූප චක්කු විඥාන. මොකද ඇහැ රූපේ චක්කු විඥාන නිසා අපිට ලබා දෙන මේ වගේ දර්ශන රාව. ඒකට තියෙන දේ පේනවා මිසක ඇත්ත දෙන්නේ නැහැ. දෙන්නත් බෑ. ඒ වගේ සෝත විඥානයේ විඤ්ඤාය ශබ්ද. ගාන විඥානයේ විඤ්ඤාය ගන්ධ. ජීවා විඥානයේ විඤ්ඤාය රස. කාය විඥානයේ ලිංගිය, පොට්ටබ්බ මනෝ විඥානයේ ලිංගිය ධම්ම. මෙන්න මේ ටික තමයි පිටතින් සිත්තම් කළ කලයේ වල. ওই නිසායි අපිට ගැලීම් ගැටීම් ඇති වෙන්නේ. එතකොට අපි මේ මට්ටමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා යම් කිසි මානසික සිතිල බවක්, නිහිල් බවක් ඇති කරගන්නවා. රාග දේශ මොහයන්ගේ නිහිල් බවක් ඇති කරගන්න පුළුවන්. මේක කොච්චර දුරට රිහෙල් කරගත්තොත් ද අරූප ගස්ලෝක දක්වා යන්න පුළුවන්. නමුත් අපි තාම මේ ලෝකෙ මුබ්බට ඉඳලා නැහැ. මේ අටලොස් ධාතුව කියන්නේ ලෝකේ. අපි මේ නුවණින් මේ ධර්මයන්ගේ මුබ්බට යන්න වෙනවා. යථාභූත ස්වභාවය තමයි මම කිව්වේ මතක් කළේ අර කලයේ ඇතුළේ තියෙන අසුචි ටික නැත්නම් මැටි ටික වගේ පිටතින් සිත්තම් කළ කලයේ වගේ මේ පේන දර්ශනය පෙනෙද්දී නුවණින් යන්න කලයේ ඇතුළට මේකේ තියෙන අසුචි නේද කියලා බලනවා වගේ මේ ධාතුව ඒ කියන්නේ රූපේ ස්වභාවයේ පටිඝාපෝතේ දුවා කියන සතර මහා ධාතුවේ එබඳු ධාතු මාත්‍ර ධාතු මාත්‍ර සමග ස්පර්ශ වීම නිසා මේ මෙබඳු වේදනා සංඥා පහළ වෙනා නේද? ඒ සංඥා ඒ ධර්මයෙන්ම සිතින් දැනගන්නා නේද කියලා මෙහෙම බලන්න බලන්න අපේ යථාභූත ස්වභාවය එන්නේ නැහැ. වැඩෙන බවක් එන්නේ. යම් දවසක් තියෙනවා අර මං කිව්වේ දකින්න පුළුවන් කියලා. මෙහෙම දකිනකොටම මේ පුද්ගල ආත්මෝලින් තොරව මහා භූතමේ රූපය යථා ස්වභාවය එළඹ සිටින දවසක් එනවා. එතකොට එයාට නුවණ වෙනවා රූපේ කියන එක කවදාවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. දැන් නාම රූපච්ඡ විඥානං කියනකොට අපි දකින්නේ දැන් මම මොන හරි දෙයක් මේ තව කාට හරි දුන්නොත් ඒ කෙනා තව කාට හරි දුන්නොත් ඒක. එතකොට අර ලැබුණු කෙනාගෙන් අහනවා මේක හම්බුනේ කොහොමද කියලා. ලෝක ස්වභාවයන් කෙලින්ම මන්නේ අපි කියමු මම දැන් මේ පොළේ අරගෙන තවත් මහත්යෙකුට දෙනවා. ඒ මහත්ය තව මහත්යෙකුට දෙනවා. එයා අහුවොත් කොහොමද හම්බුනේ කියලා මම දුන්නා කියලා කියනවා. ලෝකේ ස්වභාවය ඒක. නමුත් මට හම්බෙලත් නෑ මහත්ය මහත්යා මාව හම්බෙලත් නෑ මම එකට ගිහිල්ලත් නෑ මහත්ය මං ගාවට ගිහිල්ලත් නෑ දැන් මේ මාතර ලැබුණේ මම මේ වෙන මහත්යෙකුට දුන්නා ඒ මහත්ය ගිහිල්ලා මේක දුන්නේ. ඉතින් මේ සිද්ධියත් එහෙමයි. නමුත් මේ මහත්යට ලැබුණා නම් ලැබුණේ අර දැන් අපේ තියෙන මහත්යට මේ මහත්ය දුන්න හින්දායි මේ මහත්යට ලැබෙන්නේ. මාව හම්බ වෙන්නේවත් නැහැ ලැබෙන වෙලාවට. නමුත් හේතුඵල ධර්ම. ඒ වගේ දැන් මං රූපේ වගේ මම මේ කොලේ තව මහත්යෙකුට දෙනවා ඒක හරියට නාම ධර්මවල ඒ මාත්‍ය තව මහත්යෙකුට දෙනවා ඒ විඥානය වගේ ඒතකොට මේ දෙන්න අතරයි සම්බන්ධ වෙන්නේ හැම වෙලාවෙම නමුත් මේ කොලය එතෙන්ද ලැබුණේ කොහොමද කියලා අහුවොත් මනාවකට කියනවා නම් මේ ස්වාමීන් වහන්සේ මේ මහත්ය නිසා හම්බුණා කියන්නේ නාම රූප පත්‍ය විඥානය එහෙම කියන එකෙන් කියන්නේ නෑ මේ නාමය රූපය දෙකේම කෙරවල් දෙකක් හිතට අහුවෙනවා කියන එක. තේරෙනවා කියන එක. තේරෙන්නේ නෑ. ඒකට කට්ටිය ළඟ ඉන්න ඕනේ ඒකයි බැරි නැත්නම් මේව ඔප්පු කරලා දෙන්නන්න. ඔප්පු කරලා දෙන්නන්න තිබුණා කියන්නේ. කවුරුත් නෑනේ. මොකද හේතුවක් නිසා ඵලයක් හටගත්තා ඵලයේ හේතුවක් වෙනවා. අපේ ස්වභාවය දෙන්න කිව්වේ. අද දැන් පිටුලට ඉඳලා. දැන් මම මෙන්න මේක මේ මහත්යට දෙන්න. ඔය මහත්ය මේ මහත්ය දෙන්නකෝ. දැන් මේ මහත්යගෙන් කවුරුද ඇහුවොත් ඔය පොලේ හම්බුනේ කොහොමද කියලා මේ මහත්ය කිව්වොත් මේ ස්වාමීන් වහන්සේ ඉඳලා කියලා හරිද? වැරදිද? හරි කිව්වත් වැරදි, වැරදි කිව්වත් වැරදි නෙමෙයිද? මමයි දුන්නේ කියලා කිව්වොත් ඒකත් වැරදි. මම දුන්නේ නැහැ කිව්වොත් ඒකත් වැරදි. ඔය නිසයි ඇත්ත සහ නැත කියලා කියන්න බැරි. එතකොට ලෝකේ ස්වභාවය ඕකයි. මේ මාතෙන් ඇහුවොත් මේ කුලේ හම්බුනේ කොහොමද? ස්වාමීන් වහන්සේ දුන්නේ. මගෙන් ඇහුවොත් මම ඒකේ මහත්යක් දුන්නේ. කියලා ඕමයි කියන්නේ නේ. නමුත් එතකොට යථාර්ථය අතහැරෙනවනේ ওই දර්ශනයේද? දැන් මේක තමයි සම්මත දර්ශනය යථාර්ථය අතහැරෙනවා. ඇයි? මට මේ මහත්ය හම්බුනේත් නැහැ. ඒ මහත්යට මාව හම්බුනේත් නැහැ. අපි දෙන්න අතර සම්බන්ධයක් උන්නේ මම දුන්නේ අපේ මේ මහත්යන්ට. ඒ මහත්යයි මේ මහත්යට මේක දුන්නේ. ඉතින් සම්බන්ධය තියෙන්නේ මේ දෙන්න අතර. නමුත් මම නැත්තම් මෙතන සම්බන්ධය මේ ගොලේ හම්බ වෙන්නේ නැහැ නේද? ඉතින් සම්මතතා පරමාර්ථය කියන්නේ කේදු ඕගොල්ලෝ දකින්න ඕන විදර්ශනාව කියන්නේ ඔන්න ඔතන. ඕගලන්ට හම්බ වෙන්නේ මේ ලෝකේ ඇත්ත ඇති හැටි පවතින සිද්ධියක් නෙවෙයි සිද්ධිය දකින්න. ඕගලන්ට යමක් පෙනෙනවා කියන තැන වෙලා තියෙන ඔන්න ඔය සිද්ධිය. රූපය නැත්නම් ධාතුව කියලා හිතන්න මම මේ වගේ නාම ධර්ම ටික හිතට වැටෙන. මේ නාම ධර්ම ටික හිතෙන් දැනගන්නේ නමුත් පඤ්ඤාප්තිය නැත්තම් ලෝකේ අපේ කෙලෙසේ තියෙන කෙලින් රූපය දැනගත්තා කියලා. මාව දැනගත්තා කියලා. මන් නිසා හම්බුණා කියලා. නමුත් ඕගොල්ලෝ දැනගත්තොත් නාම රූපච්ඡය විඥාන දැන් ඔයගොල්ලන්ට කෙලෙම හම්බෙන්නේ නාම ධර්ම ටික හම්බෙන්නේ නැතු රූපේ හම්බෙන්නේ නේද මම දෙන්නක තේරෙනවද දැන් ඔයගොල්ලන්ට කෙලින්ම හම්බ වෙන්නේ මේ මහත්ය මට දුන්න තැන මම මාත්‍ය කරපු දෙයක් නේද? මේ මාත්‍ය කරපු තේරිය හම්බ වෙන්නේ නැහැ නේද? හම්බ වෙන්නේ ඕක තමයි සම්මතය. ඕක තමයි අපි ඉන්න තැන. ඕක තමයි රාග දේශ මොහ ඇති කරන්න හේතුව. ඕක තමයි මේ කාම භවයෙන් අපිට නොමිදෙන්න හේතුව. දැන් ඒ දේන සිද්ධියේම ඇත්ත දැනුත් වෙන දේ අපි නොදන්නකමයි තියෙන්නේ. ඒක සිහි කරගන්න පාඨය ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු භූතේ වගේ සතර මහා ධාතු. ඒතකොට ධාතුව කියනකොට අපි දන්න හැඩතල මොකුත් නැහැ. ඒ ධාතුව නිසා ආධ්‍යාත්මික ධාතුවක බාහිර ධාතුව ගැටෙනකොට හිත උපදිනවා. ඒ හිතට මේ වේදනා සංඥා ලැබෙන්නේ නාම ධර්ම උපදිනවා. අපි කිව්වෝ මේ රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා. ඒ නාම ධර්මමයි හිතෙන් දැනගන්නේ. මෙතරාඤ්ඤ මඤ්ඤයි. මේ සිත පවතින්නේ නාම ධර්ම නැතුව නාම ධර්ම පවතින්නේ සිත නැතුව. මෙතන දීන් ගැනීම ක්‍රියාවක් වෙන්නේ මේ දෙන්න නැතුව. නමුත් ඒකට මම අවශ්‍ය නැහැ. නමුත් මම නැතිනම් මේ කුලේ දෙන්න යන්නේ. ඉතින් මට මෙතන මතක් කරගන්න ඕන රූපේ මම වගේ නාම ධර්ම මේ මාත්‍යාවක්. ඒ නාම ධර්ම ටිකයි මෙතනින් හිතෙන් දැනගන්නේ. අපි බොහෝ කාලයක් සිට අතුරු කරලා තියෙන්නේ මේ දැනගත්තේ රූපයයි කියලා. භූතයයි කියලා. ඒ හින්දා අපිට හටගත්ත නාම ධර්ම නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ. ඇයි ආයත් ගැටෙනකොට අපේ කෙලෙසේ තියෙන්නේ මේ රූපය දකින්න කියන මට්ටමේ නිසා. මේ පින්වුතුන්ට මේක හඳුනගන්න පුළුවන් වුණොත් වැඩි ගැඹුරක් ඕනේ මේ දකින අරමුණක් ගත්තාම නුවණින් දකිනවා පටිඝාපෝ තේජෝ වායු කියන මේ සතර මහා ධාතු නිසා මේ හිතට පහළ වෙන වේදනා සංඥාවම හිතෙන් දැනගන්නව නේද? එතකොට අපිට හමු වෙන පරාසය කියන්නේ මේ වේදනා සංඥා කියන දැන් දැනගන්නවා කියන එක විඥානය. මේ මහත්ය වගේ. එතකොට මේ මහත්යයි මේ මහත්ය අතර සම්බන්ධය විතරයි ඔයගොල්ලන්ට හැමදාම හම්බ වෙන්නේ දන්නේ. මම නිසා මේ උදව්ව ලැබුණාට මාව හම්බෙලා නැහැ. මම මේ කුලේ දුන්නෙත් නැහැ, දැන් දෙනවත් නැහැ, අනාගතේට දෙන්නෙත් නැහැ. නමුත් මම හැම වෙලාවෙම උපකාරයක් වෙලා තියෙනවා. කෙලෙස් මේ මොකද අපි දෙන්නගේ සම්බන්ධය අතහැරෙන්න හෝ සම්බන්ධය තියෙන්න වෙන්නේ යා නිසා. හිතත් විඤ්ඤාණය රූපයත් විඤ්ඤාණයත් අතර සම්බන්ධය. මේ සතර මහා ධාතු රූපේ සවිඥානික වෙන්නේ මේ හිත මේ රූපෙට බැඳගත්තොත්මයි. ප්‍රතිසන්දි වශයෙන් මෞඛිකට ආවොත්මයි. එහෙම එන්නේ මේ අතරමැදිය ඇති බව හෝ නැති බව මතයි. මේ නාම ධර්ම ටික නැත්තම් මෙයා හිතියේ නැති වුණොත් මේ ගනුදෙනු අපේ වෙන්නේ නැහැ. මට මෙයා ගාවට යන්නත් බැහැ, එයාට මං ගාවට එන්නත් බැහැ. එතකොට මේ නාම ධර්ම ටික අපේ රූපය පිළිබඳව දැක්කොත්, ඒ කියන්නේ දැන් මෙයා දකින්නේ මං කරපු දේ මෙයා කරු මේ මාත්‍ය කරපු දේ දෙකම එකතු කරලානේ මම දුන්නා කියන්නේ. තේරෙනවද? නමුත් මං කරපු සේවය වෙනම දකින්නවා මෙයා කරපු සේවය වෙනම දැක්කෝ මෙයා කරපු සේවය සිහි කරලා මෙතකොට මං ගාව හොයන්න බෑ තේරුණාද තේරුණා නේද එතකොට එහෙම වුණොත් එහෙම වුණොත් මෙයාට ආහාර නැහැ මාව සිහි කරලා එන්න මෙතෙන්ට එන්න අපි දෙන්න දැකලා නැහැනේ අපේ මගේ සටහන් කරපු දන්නේ නැහැ ඉන්න තැනක් දන්නේ නැහැ දන්නේ මෙයා. මෙයාගෙන් අහලම තමයි එන්න වෙන්නේ. මෙයා හදිසියෙ නැති වුණොත් එන්න පුළුවන් අපි දෙන්න සම්බන්ධ වෙන්නේ. ඒ මොනොත් මේ විඥාණයට නැවත රූපෙට දැස ගන්න තියෙන හේතු නැති වෙනවා. හැම වෙලාවෙම හිත සහ හිතත් රූපයක් කියන අතර සම්බන්ධය ඇති වෙන්නේ නාම ධර්ම වලින්. ඒ නිසාමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධය මැදයි කියන එක අවධාරණය කරනෝනේ. මජ්ජ සූත්‍රයේ මහලති නේද? එතකොට මොකද ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හට ගන්නවා ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා මේ නිරෝධය නොදක්කොත් ඒ අත්දැකීම සිහි කරගෙන තමයි හිතෙන් රූපයට වැටගන්නේ මොකද නාමයි රූපයි දෙකම එකයි කියන මොඩකම අපිට පවතින නිසා ඉතින් අපේ විදර්ශනාව ඉලක්ක වෙන්න ඕනේ මොකද්ද දැන් මම මේ කොලේ මේ මහත්යන් දුන්නාම ඒ මහත්යන් මෙතෙන්ට දුන්නාම මේ හේතුඵල ධර්මයක් තියෙන තැන මේ ගොලේ මෙතෙන්ද ගියේ කොහොමද කියලා දකිනවා නම් දකින්න ඕනේ හේතුඵල ධර්ම. හේතුවක් නිසා ඵලයක් ඇති වෙනකොට ඵලයේ හේතුවක් වෙනවා. පුරාණ හේතුව කල් ඇතුව අතහැරෙනවා නේ. එහෙම නේද? අතහැරෙනවා. මෙන්න මේ සියලුම උරෝධකත් මෙන්න කියලා විදර්ශනා කියලා. ලෝකයා දකින්නේ කෙලිම මායමේ මහත්ය අතර සම්බන්ධයක් නේ. එහෙම දකින ලෝකෙ තුල ඔයගොල්ලෝ හේතුඵල ධර්ම දැක්කොත් මේ විදිහේ ඒගොල්ලෝ දැන් දැක්කොත් ඔයගලන්ට කලම අතහැරෙනවා මම. තේරෙනවද? ඊට පස්සේ ඕකම වෙනවා තව ටිකක් ඔය ඉතින් ආවහම ඉතුරු ටික නාම ධර්ම දර්ශන කරගෙන තේරෙනවා. මනස ධර්මාරමණ මනෝවිඥාන නිසා යමක් හට ගන්නකොට ධම්මායතනය කියන එක මම වගේ වෙනවා. ධම්මායතන නිසා පහළ වෙන වේදනා සංඥා මේ වගේ වෙනවා. ඒ නිසා පහළ වෙන ධර්මයමයි මනෝවිඥානේ විඤ්ඤාණය වෙන්නේ. ඒක ධම්මායතනයක් දැනෙන්නේ. එතකොට මතේකල උත්තක් නැහැ. කබලෙන් ගන්න රූපේ මේ වගේ අතහැරුණොත් මේ හිතමයි පිටේ හිතෙන් දැනගන්න සිතේලිමයි සිතේලිමයි හිතෙන් සීකරම කියන තැනකට ආවොත් ඒ නෝනේ ලබසිතිය මේ කබලෙන් ගන්න රූපේ අතහැරෙනවා. මෙහෙම දේ කරද්දී ඔයගොල්ලන්ට රූපේ සීකරගන්න බැරි දවසක් මේ හිතම යදාපු පරිහරණය කරන්නේ. ඒත් අපි දන්නේ නැහැ. අපි හිතම මේ දෙදාගෙන ඉන්නේ. මේ ස්වභාවය අපිට හසු වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහටයි අපිට උදර්ශනාව කියන එක එන්න ඕනේ. දැන් නාම රූප පත්‍ය විඥානං කියනකොට හොඳට බලන්න. ඕගලන්ට ඉස්සෙල්ලා රූපයක් හම්බ වෙලා ඉවර වෙලා. පස්සේ පස්සේ යෝගුල මෙතෙන් මුතු නෑ නෑ මේ රූපේ කියන දන වේදනා සංඥා චේතනා කියනවා කියලා දන්න විදිහටම මනසකාරය කරනවා විතක තේරෙනවද මේ කියන්නේ? එක්ක රාගය ඇති වෙලා එක්ක ද්වේෂය ඇති වෙලා ඉවරලා නෑ මේක හොඳ නෑ නේ කියලා නැති කරන්න යන්නේ. නමුත් රාගය කියන එක නූපදින විදියට ආයතින් අනුපාදෝ සංජපජ ආයතින් අනුපන්නාස්ස කාමචන්දස ආයතින් අනුපාදෝ හොරි සංජපජාන. නූපා කාමචන්දි නූපදවන්නම මෙයා දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනයි අපේ අවධානය යොමු වෙන්න ඕනේ. ඇයි මේ ලෝකයේම දුකයි කියලා කියනවා. අටලොස් ධාතුවේම දුකයි. අපිට හිතෙන්නේ ඇහැ කන දිවනාදී ශරීරේ මේවා දෝෂ නැහැ මේවා කියන තණ්හාවේ දෝෂ කියලා. ඇත්ත. හැබැයි ඇහැ කියන එක තියෙද්දි තණ්හාව නැති කරන්න පුළුවන් කියන එකයි ප්‍රශ්නේ. දරුවා කියන දැක්ම තියෙද්දි මෙතෙන් මුදුන් තණ්හාව නැති කරන්න පුළුවන්ද? බැ. දරුවා කියන දැක්මම නැති වුණොත් තණ්හාව නැති වෙනව නෙමෙයිද? ඒ වගේ මේක ඇහැ මේ මම කියන මට්ටම ඔයගොල්ලෝ දකිනතාව ඔයගොල්ලෝ සංඥා නැති කරන්න බෑ කියලා මම කියනවා. ඒ හින්දා මම කියන මේ දර්ශනීයම වෙනස් වෙන්න ඕන මිසක තණ්හාව කියන තැන විතර ගොයන්න පුළුවන් එකක් නෙමෙයි නේද? දර්ශනය වෙනස් වෙන්න ඕනේ. මොකද අර මම මතක් කරන්නේ දැන් විශාල ගිනි ගොඩක් ඇවිල්ලා යනවා. දැන් මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නේ යනවා. ගිහිල්ලා එක්කෙනෙක් මොකද කරන්නේ? ගිනිගොඩ ඇතුලේ ඒ පැත්තට තනතන මේ පැත්තට තනතන නොටිස් ඉන්න උත්සාහවත් වෙනවා. පුළුවන් නොටිස් ඉන්න. ඇයි බැරි? ගිනිගොඩ ඇතුලේ අද්දක බැඳගෙන කිසිම උත්සාහයක් නැතුව කෙනෙක් ඉන්නවා. දැන් එයාට පුළුවන් නොටිස් ඉන්න. ඒක. ගිනිගොඩ ඇතුලට ගිහිල්ලා නම් මෙයා නොතෙච්චින්ද උත්සාහවත් වුණත් නොවුණත් පිච්චෙනව නේද? වළක්වන්න පුළුවන්. නොපිච්චින්ද මොකද කරන්න ඕනේ? ගිනි ගොඩ ඇතුළට නෑ. ඉතින් දැන් මේ ලෝකේ මම වෙලා නම් මගේ වෙලා නම් මගේ ආත්මය වෙලා නම් ඇහැ කියන එක මම කියන්නේ නැහැ ඇහැ කියන එක නියෝජනය වීමම මම වෙනවා. ඇහැ තිබුණොත් අයිතිකරණ කින්න වෙනවා. ඉන්නද? මම නැතුව ඇහක් තියෙනවද? ඇහැ ගන්න දිනවාසේ මේ කැලේ එකෙන් තොරව මම නියෝජනය වෙයිද? ඔයගොල්ලන්. එතකොට මේ ඇහැ ගන්න දිනවාසේ කරන මේ ලෝකය මම මගේ මගේ ආත්මය කියන තැනටපත් වෙලා නම් දැන් දුක නැති ඉන්න හැදුවා නැත්නම් දුක් වෙනවා. මේ ලෝකෙ දිහා බලන්නේ දුක නැති ඉන්න කියලා ගෙවල් දොරවල් හදන යාන වාහන ඉඩකඩම් අරගෙන මේ මිලුම්දල් එකතු කරලා දුක නැති ඉන්න හදන අය ඉන්නවා දැකලා දෙනවා නේද? ඒ අය ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මරණයටපත් වෙන්නේ නැද්ද? අපේ නායක කියන්නේ ප්‍රියංගෙන් එන්නේ හිතන්නේ මුලදී දුක නැද්ද? ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට මේ ස්කන්ධ පරියන් දුක නැද්ද කියලා. අපි ලෝකේ කාලකන්නේ කියලා දකින ජීවිතයේ දුක නැති වෙන්න උත්සාහවත් නොවන ජීවිතය සාර්ථක කරගන්න උත්සාහවත් නොවන කාලකන්ණී කියලා හිතන මිනිස්සු දැකලා තියෙනව නේද? ඒ අය ඒකේ දුක්ඛිත වෙන්නේ නැද්ද? ඉතින් දෙවියන් යථාර්ථයෙන් එක කරන්නේ නේද? ඉතින් මොකක්ද ඇති වෙනස? ඈ? එතකොට නමුත් මෙතනදි වෙන්න ඕනේ ඒකයි දුක කියන එක උපන්නෝ දුකේ ඇති බව දුක දුකේ නැති බව දුක අපේ කායින දුකේ නැති බව සැපයි කියලා නේ දුකේ නැති බව සැපද දුකද මේ දැන් හොඳට බලලා හිත කියේ දුකේ නැති බව දුකයි කියලා එහෙනම් දුක නැති කරන්න ඕනේ නෑනේ එහෙනම් දුක උපන්නොත් දුක කියන්නේ උපන්න දෙයක් දුක කියන්නේ ඇති කරගත්තොත් ඒක ඇති බව දුක නැති බවක් දැන් උදේ දරුවෙක් හිටියෝ මේ දරුවා කවන්න ඕනේ පුවන්න ඕනේ ඒ නාවන්දාන මොන්න බලන්න ඕනේ උගන්නන්න නේද තපද්ද යමතු දුක මේ දරුවා ලෙඩ වුණෝ උගල දුකද තපද්ද දුක එතකොට මේ දරුවා කියන දේ අහන්න නැති ඈ හිතුවකාර කෙනෙක් වුණු දුකද තපද්ද දැන් මේ දරුවාගේ දීපවත් නුගලට දුකක් නෙමෙයිද මේ දරුවා මුරේ වුණොත් මාංකලකාරයෙක් වුණොත් එයාගේ ජීවිතයත්ම දුකක්. හොඳයි මේ දරුවා අදිටියේ නැති වුණා. දැන් ඔයගොල්ලන්ට දුකට දැකත් දුක. එතකොට දැන් මේ දුක හසු දේ ඇති බවත් නැති බවත් දෙකම ඔයගොල්ලන්ට දුක නෙමෙයිද? දුකයි. මේ ඇහැ පවත් ගන්න ඔයගොල්ලෝ කන්න බොන්න දෙන්න ඕනේ හොය ගන්න ඕනේ කොච්චර පරිහරණය කරන්නේ දුකයි නේ. ඉතින් මේ ඇහැ නැති වුණොත් නැබද? දුකයි. ඉතින් මොකද දුක කියන එක නැති වුණොත් ඒක නැත වෙන්න බෑ. නමුත් දැන් දුක උපාදාන වුණාට පස්සේ උපාදාන දුක පවත්තන දුක් විඳින්න වෙනවා උපාදාන දුක නැති වුණත් දුක් විඳින්න වෙනවා. ඒකයි මේ ලෝකෙ නිදෙන්න බැරි. මේ ලෝකයේ තුලට ආවෝ ලෝකයේ තුල හොඳ සහ නරක දෙකෙන් දුකින් ඉඳිනවා අපිට. ලෝකයේ ඇති බවන ඇති බව සතර දුක නැති බව සතර දුක වෙනවමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ලෝකෙ නිදීමම හොඳයි. ලෝක නිරෝධයෙන්ම සපයි කියලා කිව්වේ. දේශනා කළේ. ඔයගොල්ලෝ දුකේ ඇති බව දුක දුකේ නැති බව සැප හැටියට දකින්නට ඔයගොල්ලෝ කල කෙරෙන්නේ නැහැ. ඉතල ලෝකයේ අවබෝධ කරගත්තොත් තමයි දුකෙන් මිදෙන්න දුකෙන් මිදෙන්න කැමති වෙන්නේ. මේ කුෂ්ඨ රෝග තියෙන හොරි. දැන් මේ කුෂ්ඨ රෝගයට හැදුණු කෙනෙකුට කුෂ්ඨේ කනනකොට තපක් දැනෙනවද නැද්ද? දැනෙනවා. අර කඩුවේ ගන් කියලා හැදෙන්නේ හොඳ නොවන රෝග නේද? දැන් මේක කනනකොට තපක් දැනෙනවනේ. මේ සැපය විඳින්න පුළුවන් කුෂ්ඨේ නැතුව. කුෂ්ඨේ කියන්නේ නැබද්ද? දුකයි නේ? හොඳයි. ඒ ඒ කුෂ්ඨ රෝගේ හදාගන්න නැතුව අර සැප විඳින්න පුළුවන්ද? පුළුවන් නෑ. එහෙනම් මේ එන සැප සැපේ සැපක් කියනවා. ඇයි සැපක් කියන්නේ නැත්තේ? මේ සැපේ තේරලා තියෙන්නේ මහ විශාල දුකක් මත නේද? කුෂ්ඨ රෝගය කියන්නේ සැපද? දුකයි. එතකොට කුෂ්ඨ රෝගය හදාගෙන වෙනව කුෂ්ඨය කරන සැප විඳින්න. කෙනෙක් කුෂ්ඨ කප කසන කැපයට තණ්හා කළොත් මෙයා තණ්හා කරන්නේ මොකේද? කුෂ්ඨ නෙමෙයිද? ඇයි මේ සැපේ ලැබෙන්න නම් අනිවාර්යෙන් කුෂ්ඨ රෝගියෙක් වෙන්න වෙනවා. දැන් කුෂ්ඨ කහනකොට ඇති වෙන සැපයක් තිබුණොත් ඒ සැපයට කැමති වුණොත් කෙනෙක් ඒ සැපේ ඕන වුණොත් ඉතින් මේ සැපේ ලබා දෙන්න ධර්මතාවයක් දෙන කුෂ්ඨයක් හදා හැදෙන්න වෙන එක. කුෂ්ඨයක් හැදීමකින් තොරව මේ සැපේ ලැබෙන්න වෙන ක්‍රමයක් නැහැ නේ. තේරෙනවද කියන්නේ? තේරෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම වෙනවා මෙයාට කුෂ්ඨ රෝගය කුරුම වෙන එක මේ මේ සැපේ ලැබෙන්න නම් එතකොට ආපහු කුෂ්ඨ ගහනකොට මේ සැපේ විඳින්න පුළුවන්. නමුත් මෙතන ආස්වාදයේ tikai ආධිනව ගොඩයි. ඇයි? මේ කුෂ්ඨ රෝගයේ කටේන ආස්වාදයේ ටිකක් එනවා. ඊට පස්සේ ඒ නිසා ඇති වෙන වේදනාව දෙහෙත තුවාල වැඩි වීම දින ගණනක් වෙන්න පුළුවන් නේද? පුළුවන්. එතකොට කුෂ්ඨරෝගී කටනකොට ඇති වෙන සැපයට තණ්හා කරන කෙනා කුෂ්ඨෙන් මිදෙයිද? කවදාවත් මිදෙයිද? මිදෙන්නේ. ඉතින් මේ ඇති වෙන සැපයක් තියෙනවා නම් මේ සැපයට මොකක්ද කියන්නේ අපිට? දුක නෙමෙයිද? දුක මේ සැපයට දුකයි කියන එක සුදුසුද නැද්ද? සුදුසුයි. කුෂ්ඨ රෝගයේ දුකයි ඒ ඒක කහනකොට ඇති වෙන සැපයත් දුකයි. කුෂ්ඨ රෝගයේ නැති කෙනෙකුට හිතේද අනේ මට මේ කුෂ්ඨ කසම සැපේනවා නම් හොඳයි කියලා හිතේද? ඔබලට ඉන්නද? ඇයි හිතෙන්නේ? එදා හරි සැපක් ගෑනවා. ඇයි කුෂ්ඨ රෝගී නැති බවම සැපයි නේද? ඒ සැපේට වඩා හොඳ නැද්ද කුෂ්ඨ රෝගී නැති බව? සැපයි. කුෂ්ඨ රෝගී වගේ තමයි පංචකාම. මේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස පංච උපාදාන ස්කන්ධේ අටලොස් ධාතු. මේ මේක තමයි කුෂ්ඨ රෝගී. මේ කුෂ්ඨ මේක කුෂ්ඨ රෝගී නෙයි. මේක තියෙනවා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්, දෝමන, සුපායාස මේ ඔක්කොම දුක් ටික. මේ කුෂ්ඨ රෝගී උපද්වා ගන්න නැතුව කුෂ්ඨ ගන්න කැටේ ගන්න බෑ. ජරා මරණ ශෝක පරිදේ දුක් දුක්වාස උපදවා ගන්න නැතුව ඕගලන්ට මේ ඒ කියන්නේ මේ නැතු විඳින්න බෑ. ඕගොල්ලෝ දැන් දකින්න රූපේ කැමැත්තක් ඇති වෙනවා නම් රූපයක් දැකීමෙන් ඇති වෙන ආස්වාදයට කැමති කියන කුෂ්ඨකාණිකට ඇති වෙන සැපයට කැමති කියන්නේ. ඔය කැමැත්ත ඕගලන්ට ලබා දෙන්න නම් ආය ලබා දෙන්න වෙනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුක්වාස උපායාස වූ රූපයක්. වේදනාව සංඥාව සංකාරය කුෂ්ඨයක් ලබා කුෂ්ඨයක් හම්බ වෙන්නේ නැතුව ඒ සැප ගන්න පුළුවන්ද? මුදල සැපද තියෙන්නේ ඇත්තනේ. කුෂ්ඨේ ලැබෙන්න වෙනවානේ කුෂ්ඨේ වගේ මම උපමා කළේ ඒ කඩේ ගන්න රෝගේ වගේ උපමා කළේ මොකක්ද? පංච උපාදාන ස්කන්ධ මේ ඇහැ ඇහැ කුෂ්ඨක රූප උපාදාන ස්කන්ධේ කන ශබ්දය නාසය ගන්ධය දිවක් රසය කය කුෂ්ඨබ්දය කියන්නේ මේ දෙක පූර්වපාදාන ස්කන්ධය. මනස ධර්මාරම්මන තමයි නාම ධර්ම වෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන වෙන්නේ. එතකොට මේ අටේ ධාතු දුර සායතනය කියලා කියේ මොකේද? කුෂ්ටි. හරිද? කුෂ්ටි රෝගය. ඒ දෙක තිබුණොත් තමයි කුෂ්ටි දුරුත් කුෂ්ටි කාණ නැත ලබන්න පුළුවන්. ඇහත් දෙක තිබුණොත් තමයි ඒ දෙක ස්පර්ශයෙන් ඇතුළට ලබන්න පුළුවන් නේද? පුළුවන්. කරත් සත්‍ය තිබුණොත් තමයි ඒ දෙක ස්පර්ශ වීමෙන් සත්‍ය ලබන්න පුළුවන්. නාසය ගන්න තිබුණොත් තමයි ඒ දෙක ඇතිවෙන සත්‍ය ලබන්න පුළුවන්. ඉතින් මේ සත්‍ය ඔයගලන්ට ඕනේ නම් සත්‍ය ලබන්න නම් ඔයගලන්ට වෙනවා මොකද්ද? ජරා මරණ ශෝක පරිදේ දුක් වේදන සුඛායාස ධර්ම උපදවා ගන්න. ඔය පුස්තයෙන් තොරව මේ සත්‍ය විඳින්න හදනවා නම් ඒක දෙන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසයෙන් තොරව ඔබේ මේ සැපේ විඳින්න ඕන කියලා ඇයි එබඳු ධර්මතාවයන් විශේෂයේ නිබඳු විස්තරයක් චක්ක සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීව සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතනය කියන වේදනාව කෙරෙහි ඔයගලගේ තණ්හාවක් තියෙනවා නම් ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරන ජරා මරණ දුක පරිදේ දුක ඔයගොල්ලෝ දන්නේ නැහැ කුෂ්ඨ ගහනකොට ඇති වෙන සැපේ උගල ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරනවා උගල කුෂ්ඨ රෝගේ. නෙමෙයිද? ප්‍රාර්ථනා කරනවා නෙමෙයිද? ප්‍රාර්ථනා කරනවා. ඇයි? කුෂ්ඨ රෝගයේ ස්වභාවයේ අධ්‍යක්ෂම නැති නිසා. එමෙයි. එතකොට දැන් යම් තැනක කුෂ්ඨරෝග වගේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් වූ මේ ස්කන්ධ ටික උපදවාගෙන නම් මේ සැපේ විඳින්න දෙන්නේ මේ සැපේ සැපයි කියන්න පුළුවන්ද බැහැ එහෙමනම් මේ සැපේ ප්‍රාර්ථනා කරලා ලැබිය යුත්තක්ද ඕනේද ඔගොල්ලෝ මේ ටික මුදක් දැක්කේ නැත්නම් මේ ටික හඳුනාගත්තේ නැත්නම් ඔය කවදාවත් කියන්නේ කුෂ්ඨ රෝගයේ සැපේ ප්‍රාර්ථනා කරනවා කුෂ්ඨ රෝගීම ලැබෙනවා. අනේ මේ කුෂ්ඨ රෝගේ උපද්දවා ගන්නවා මේ සැපේ විඳින්න දෙන්නේ. මේක සැපක් නෙමෙයි කියන එක දැක්කොත් නයි ඔබ කුෂ්ඨ රෝගේ සුව කරන තැනට කැමති වෙන්නේ. එදාම ඒකට බෙහෙත් කරන්නේ. ඒ තාක් ඔබ බෙහෙත් කරන්නේ. එවගේ මේ ස්පර්ශ ආයතන හය නිසා ඇති වෙන වේදනාව කෙරේ තණ්හා කරනවා කියලා කියන්නේ ජරා මේ සැපේ ජරා මරණ දුක පරිදේ දුක මත පිටුවා නේද තියෙන්නේ. ඒ නිසා මේ සැපේ දුකයි කියන යන කර්මයට යනවා. මේ සැපේ නැවත ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ ජරා මරණ දුක පරිදේ දුක දුම්ම ප්‍රාර්ථනා කරන නේද? අනේ මේ ධර්මයන්ගේ නැති බව තමයි නේද කියලා යම්වකට දැක්කොත් විතරයි ඔයගොල්ලෝ බව නිරෝධයෙන් දුස්සමත් වෙන්නේ. දැන් අපිට ඇයිනේ මාර්ග උත්සාහවත් වුණාද? දැනගත්තට වැඩි නැති ඇයි? මේක දන්නේ නැහැ. මේ කුෂ්ඨ රෝගී කහන්නේ මේ කහන එක ප්‍රාර්ථනා කරන කුෂ්ඨය හදාගන්නත් මේක නිදිදලා කියලා නෝන නැහැ නේද